දැන් එහෙමනම් අපි සම්බුදු පියාණන් වහන්සේගේ නම සිහිපත් කරගෙන ගුණයන් සිහිපත් කරගෙන විතක්ක ਵਿਚාර දෙක තුනුරුවන් කෙරෙහිම යොමු කරගෙන ඉදිරියට ගමන් කරමු ඒ විදිහට ගමන් කරනකොට අපිට බුදු ගුණ මෙනෙහි කිරීමේ බුද්ධානුස්සති භාවනාවත් වැඩෙනවා. ඒ වගේම අනිකුත් අරමුණු කරා සිත ගමන් කිරීමත් අඩු වෙන ස්වභාවයකටපත් වෙනවා. අරමුණකින් තොරව අපිට ජීවත් වෙන්න බෑ මොනවා කරලවත්. අරමුණක් ඇතුවම තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් ඒ අපි ගන්න අරමුණ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති කියන මෙන්න මේ ආකාරයට ඒ බුදු ගුණ තුලම රඳවා ගත්තොත් එහෙම විශාල සැනසීමක් සතුටක් ඒ වාගේම උපේක්ෂක භාවයක් ඇති වෙලා කාමච්ඡන්ද ව්‍යාපාදාදී දේවලොත් යටපත් කරගන්න පුළුවන්. එහෙමනම් අපි සිරිත් පරිදි විනාඩි 5ක් අපේ කාලේ අපට යන්නේ නැහැ. විනාඩි 5ක් අපි බුද්ධානුස්සති භාවනාව වඩමු. මම කියලා දීලා තියෙනවා ඉතිපිසෝ භගවා කියන එක මුලින් විතරක් කිව්වහම ඇති. ඊට පස්සේ අවසානයටත් අපි භගවා කියන එක කියවෙනවා. ඊට පස්සේ අරහං කියන තමයි පටන් ගන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ ඒ විදිහට භගවා කියු හැටි අය අරහං කියන එක තමයි හිතන්න ඕනේ. එහෙනම් අපි විනාඩි 5ක් බුද්ධානුස්සති භාවනාවේ යෙදෙමු. භාවනාව තමයි කළේ. මේ බුද්ධානුස්සති භාවනාව තුළින් හුඟක් වැඩ කරන්න පුළුවන්. තමන් සුවපත් වෙනවා වගේම අනික් අය සුවපත් කරන්නත් පුළුවන්. එහෙමනම් මම මේ පින්නතුන්ට ආශිර්වාද කරනවා මේ පින්නතුන් අනන්ත බුදු ගුණයන්ගේ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් ඉඳන් යන්නේ නැතුව ලබා ගන්න පුළුවන් මහා බලයක් වේ මම පෙන්වන්නේ. ඕවට සත පහක්වත් ඉඳන් යන්නේ නැහැ. ඔය බුද්ධානුස්සති භාවනාවේ බලයෙන් ලෙඩුන් සුවපත් කරන්න පුළුවන්. තමාට සුවපත් වෙන්න පුළුවන්. සාන්තියක් සැනසීමක් සතුටක් සමාධියක් ඇති කරගන්න පුළුවන්. එඩිතර භාවයක් නිර්භීත භාවයක් ඇති කරගන්න පුළුවන්. ඕනෑම බයක් ඇති ගැනීමක් ඇති වුණු හැටියේ ඇත් දෙක පියාගෙන බුදුගුණ මෙනෙහි කරන්ඩ ඒක බුද්ධ බලයක් බයං වා චම්බිතත්තං වා මමේව තස්මින් සමයේ අනුස්සරේ යනක මහණෙනි උඹලාට බයක් ඇති ගැනීමක් ඇති වුණොත් මාව සිහි කරන්නයි කිව්වා මාව සිහි වුණේ නැත්නම් මගේ ධර්මයේ සිහි කරන්න කිව්වා ධර්මය සිහි වුණේ නැත්නම් සංඝ රත්නයේ සිහි කරන්න කිව්වා එතකොට සියලුම බය, තැති ගැනීම සියල්ලක්ම ඉවත් වෙයි කිව්වා. ඒක එහෙමම තමයි. මේ බුද්ධ වාසිතයකට විරුද්ධව නැගී හිටින්න බුදු වදනකට විරුද්ධව නැගී හිටින්න කිසිම කෙනෙකුට බෑ. බුදුහාමුදුරෝ දේශනා කළා නම් ඒක එහෙම වෙනවා කියලා වෙනවම තමයි ආවේ. කවදාවත් වළක්වන්න බෑ ඒක. ඉතින් ඔය ඔය සමහර අවස්ථාවල ඔය අකුණු ගහනකොට එහෙම මේ බය ඉන්න වෙලාවේ අකුණු ගහනකොට කොච්චර අකුණු ගැවුවක් කවන්නේ ඉතිපිසෝ ගාථාව මෙනෙහි කර කර ඉන්න එච්චරයි. බුද්ධානුස්සති භාවනාව වඩන්න. තේරුණේ? ආයේ අකුණු හැමෙන්නේ ඉතින් ආන් ඒවා අපිට වියදමක් නැතුව ලබා ගන්න පුළුවන් විශාල බලවේග මම මතක් කළේ. වියදමකින් තොරව. ඉතින් අපි හැමදාම මේ විදිහට කළාට කිසිම පාඩුවක් වෙන්නේ විනාඩි 5ක් කියන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ විදිහට බුදුගුණ මෙනෙහි කරලා ඒ බුදුගුණ විතක්ක ਵਿਚාර දෙකට ලක් කරගත්තාම අපිට පළවෙනි ධානයට කොට වෙන්නත් පුළුවන්. බුදුගුණ මෙනෙහි කරලා. පළවෙනි ධානයට යන්න පුළුවන්. හැබැයි දෙවෙනි ධානයට යන්න බෑ. මොකද දෙවෙනි ධානයට යනකොට විතක්ක ਵਿਚාර දෙක අතහරින්න එපානේ. විතක්ක ਵਿਚාර දෙක අත්හරින්න ඕනේ. ඒක නිසා දෙවෙනි ධානයේ සමාදින්න බෑ බුදුගුණ මෙනෙහි කරලා. අතරින් දෙන බුදුගුණ මෙනෙහි කිරීම දෙකට යන්න නම් පළවෙනි ධානයට යන්න පුළුවන්. ඒ බුදුගුණ මෙනෙහි කිරීම තුළින් විශාල ප්‍රීතියක් ඇති වෙනවා, සැපයක් ඇති වෙනවා, ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒතර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කොහොම යට යනවා. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව මතු මතු වෙනවා. එතන තමයි පළවෙනි ධානය කියන්නේ. පළවෙනි වරට කෙලෙස් දහණය කිරීම කියන එකයි පළවෙනි ධානය කියන්නේ. පළවෙනි වරට කෙලෙස් දහණය කරනවා, දවල දානවා. දෙවෙනි ධානය කියන්නේ දෙවෙනි වරට කෙලෙස් දවල දානවා. තුන්වෙනි ධානය කියන්නේ තුන්වෙනි වරට කෙලෙස් දවල දානවා. හතරවෙනි ධානය කියලා කියන්නේ හතරවෙනි වටක් කෙලෙස් දවලා දානවා. කොහොමද? පංච නීවරණ යට කරගෙන සමාධි සිතින් යුක්තව ඉන්නකොට මේක සමාධිය බලවත් වෙන්න වෙන්න මොකද වෙන්නේ? පංච නීවරණ යට යනවා. පංච නීවරණ යට යන්න යට යන්න මොකද වෙන්නේ? විතක්ක, ਵਿਚාර, පීති, සුඛ ඒකාග්‍රතාවය වැඩිෙන්න පටන් ගන්නවා. විශාල ප්‍රීතියක් ඇති වෙනවා. ඒකත් අඩු වෙලා ගිහිල්ලා සැපයට යනවා. ප්‍රීතිය අඩු වෙනවා කියන්නේ සැපේ දියුණුනා කියන එකයි. තේරුණා නේද? ඔය සැපේ කියන එක දියුණුනා කියන එකයි ප්‍රීතිය අඩු වුණා කියන්නේ. තවත් එක දියුණුනා කියන එකයි සැපයක් අඩු වෙලා ගියා කියන්නේ. සැපේ අඩු වෙලා ගියා කියන්නේ උපේක්ෂාව කියන එක. එතකොට ආධ්‍යාත්මික දියුණුව වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රීති සැප උපේක්ෂා ওই තත්ත්වවලටපත් වෙනවා. එතකොට කාම ලෝකයේ ඉන්න දක්ෂ පුද්ගලයේ චිත්ත ඒකාග්‍රතාවය තුළින් කෙලෙස් දහණය කරන ආකාරය තමයි උතන පෙන්වන්නේ. කාම ලෝකයේ ඉන්න පුද්ගලයෙක්. ඒතර මෙයාට මේ ප්‍රීතියක් ලැබෙන්නේ මේ අර අර කාමච්ඡන්ද ව්‍යාපාද කියන ඒ ගිනි ගොඩවල් දෙකක් නෑ. ඒගොල්ලෝ ගින්නෙන් පළවෙනි ගින්දර දෙක නෑ. ඒ ගිනි ගිනි නිවෙනකොට ගිනි යට යනකොට එයාට ප්‍රීතියක් ඇති වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද කියන්නේ තණ්හාව, තණ්හාව කියන්නේ රාග දෝෂ, රාග දෝෂ කියන්නේ පළවෙනි ගින්දර දෙක. ඒක යට යන්න යට යන්න මොකද වෙන්නේ? මෙයාට විශාල ප්‍රීතියක් ඇති වෙනවා, සැපයක් ඇති වෙනවා. මේ මේ කාම ලෝකේ ඉන්න මිනිස්සෙක් කරන වැඩක් මේ. ඊට පස්සේ තවත් සමාධිය වැඩි වෙන්න වැඩි වෙන්න තවත් ආධ්‍යාත්මික දියුණුව වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? ඒ ප්‍රීතියත් අඩු වෙලා සැපයට යනවා. සැපයට ගියා කියන්නේ ඊටතර දියුණුව කියන එකයි. ගොරෝසු භාවය අඩු වෙනවා. ඊළඟට තවත් මේ සමාධිය වැඩි මේ දියුණු වෙනකොට උපේක්ෂක වෙනවා. මේ සමාධියේ බලයෙන් උතන කරන්නේ. සමාධිය නැමැති පවර් එකෙන් තමයි ඔක්කොම ඔය තත්ත්වවලට යන්නේ. ඉතින් ඕවා මේ බ්‍රහ්ම ලෝකය කියන එක ගැන හිතන්න ඕනේ නෑ. කාම ලෝකයේ ඉන්න සත්වයෙක් කාම සංඥා යටපත් කරගෙන ධම්ම පීතියෙන් යුක්තව ජීවත් වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාදනේ කාම සංඥා වලට යන්නේ නේද? ඇලීමයි ගැටීමයිනේ. ඒක යට කරගෙන ධම්ම ප්‍රීතියෙන් එහෙම නැත්නම් මේ කෙලෙස් ගිනි නිවා ගැනීමෙන් ලබන ප්‍රීතියට හා තපේටපත් වෙලා උපේක්ෂාවටපත් වෙනවා. ඉතින් ඔය தত্ত্বය මරණාසන්න අවස්ථාවේදී කෙනෙකුට ඇති කරගන්න පුළුවන් වුණොත් එයා කාම ලෝකෙ උපදින්නේ නැහැ. එයා බ්‍රහ්ම ලෝකෙට යනවා. මරණසන්න අවස්ථාවේදී ඒ සමාධියට යන්න පුළුවන් වුණොත් එහෙම. බ්‍රහ්ම ලෝකෙ පුදින්නේ මෙන්න මේකයි ඇත්ත කාරණාව. එතකොට අපි මේ කාම රාගය නැති කරලා රූප රාගය ඇති කර ගන්නවා කියලා හිතන්න අවශ්‍ය නැහැ. එතන තියෙන්නේ රූප රාගයක් නෙමෙයි. ඒ ප්‍රීතිය කියලා කියන්නේ මොකද්ද? ධම්ම ප්‍රීතිය. පංච නීවරණේ යට යනකොට අපිට ඒ කෙලෙස් ගින්දර නිවෙනකොට ප්‍රීතියක් සැනසීමක් ඇති වෙන්න එපා නේද? එහෙම නැතුව මේවා ඔය රූපරාග කියන වචනේ දාගන්න එපා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් කාමරාගය මදිවට රූපරාගයක් ඇති කරගත්තා කියලා. එහෙම රූපරාගය ඇති කරගන්න අවශ්‍ය නෑ අපිට. මෙතන රාගයක් නෙමෙයි තියෙන්නේ. නිවීමක් තියෙන්නේ. කෙලෙස් ගින්දර නිවීමක් තියෙන්නේ. කෙලෙස් ගින්දර නිවෙනකොට ප්‍රීතියක් ඇති වෙනවා. තවත් සමාධිය දිනු වෙනකොට ඒකත් අඩු වෙලා යනවා. අඩු වෙලා යනවා කියන්නේ අර ගොරෝසු බව නැතුව යනවා. ඒ ප්‍රීතිය. ඒක තමයි සැපේ කියන්නේ. තවත් සමාධිය දියුණු වෙනකොට ඒක උපේක්ෂාවට යනවා. ආන් එතන තමයි මෙදහත් සිතක්. සමාධිගත සම්මා සමාධිගත සිතක් ඇති වෙන්නේ උපේක්ෂාවට ගිය වෙලාවට. ඒතර මේ සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්න උපේක්ෂක වුණාන් පස්සේ අන්න සම්මා සමාධිය කියලා අපි කියනවා. ආන් එක තමයි ශක්තිමත් හිත කියන්නේ උපේක්ෂක හිත. ඇයි මේකට ශක්තිමත් හිත කියන්නේ? යම්කිසි තීරණයක් නිවැරදිව දෙන්න නම් සිත උපේක්ෂක වෙන්න ඕනේ. අන්තගාමී හිතකින් දෙන්නා වූ තීරණය වැරදි. උපේක්ෂක හිතකින් දෙන තීරණය තමයි සාර්ථක. ආන් එකයි සම්මා සමාධිය කියන්නේ. තේරුණා නේද? ඉතින් මේ උපේක්ෂක භාවය කියන එක ආනාපාන සතිය ළඟ ඉඳන්ම වැඩිගෙන යනවා කියලට. එහි ප්‍රබල අවස්ථාවක් තමයි හතරවෙනි ධානය කියලා අපි කියන්නේ. ආනාපාන සත්තම්මාදියේ තුලින්ම උපේක්ෂාවටපත් වෙනවා. ඒක දියුණු වෙලා දියුණු වෙලා ප්‍රබල වෙච්ච අවස්ථාව තමයි ඔය හතරවෙනි වරටත් කෙලස් දෙවීමෙන් සිද්ධ වෙන්නේ. ආන්ියේ ටිකත් හොඳට මතක තියාගෙන කොල්ල නිකන් ඉන්න ගමන් මේ කෙලෙස් යටපත් කරගෙන විවේක සෝයෙන් ඉන්න නිතරම උත්සාහවන්ත වෙන්න ඒක ඉතින් මේ ගායනික ජීවිතයටත් හුඟක් හොඳයි ඇලීම ගැටීම අඩු කරගෙන ඉන්නකොට අපි ඇලීම ගැටීම නිසා තමයි ප්‍රශ්න වලට මුහුණ පාන්නේ. නොයේකුත් ප්‍රශ්න. ඈ දේවල් දොරවල් වලයි හැමතැනම ප්‍රශ්න තියෙන්නේ ඇලීම ගැටීම නිසා. එතකොට ඒ ගෙදර ඉන්න කට්ටිය ඇලීම ගැටීම යටපත් කරගෙන ඉන්නවා නම් නිර්වෘල් ජීවිතයක්. සමගි සම්පන්න පවුලක්. පවුල් මුකුත් නැහැ. ප්‍රශ්න නැහැ. ඒක නිසා මේ දෛනික ජීවිතේටත් අධ්‍යාපන කටයුතු කරන ළමයින්ටත් විද්‍යාඥයින්ටත් දොස්තරලටත් ඕනෙම කෙනෙකුට මේ කෙලෙස් යටපත් කරගෙනවත් ඉන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. ඊළඟට අපිට උගා ප්‍රයෝජනවත් වෙනවා සතුරු බල බිඳෙනවා. දැන් අපි සතුටන් සමුච්ඡේද ප්‍රහාණය කරන්න යන්නේ නේද? తాවකාලිකව නෙමෙයි. ඉතින් සමුච්ඡේද ප්‍රහාණය කරන්න නම් අපි ඉස්සෙල්ලා සතුරාගේ බලය දැනගන්න ඕනේ. මෙයාට කොහෙන්ද මෙච්චර බලයක් ඇති වෙලා තියෙන්නේ කියලා. ආන්නේ බලේ දැනගෙන ඒ බල බිඳින්න ඕනේ. ඔය කෙලෙස් සතුරන්ට කෙලෙස් මායයාට කාමච්ඡන්ද ව්‍යාපාර දෙක තමයි ප්‍රධානම බලය. ප්‍රධානම බලය. ඉතින් ඒක යටපත් කරගත්තාම එයාගේ බල බිඳෙනවා. සකල ක්ලේශයන්ගේම බලය බිඳුනයන් පස්සේ අපිට පුළුවන් ඊටා පහසුවෙන් ඉවරයක් කරලා දාන්න. සතුරු බල බිඳින්න ඕනේ. සතුරා බලවත් වෙලා ඉන්නකම් කවදාවත් සතුරයක් කළ හතන් කරලා දිනන්න අමාරුයි. ආන් ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සමාධිය තුළින් සතුරු බල බිඳින්නේ කියලා. ඊළඟට ප්‍රඥාවට ගියාන් පස්සේ සතුරා සමුච්ඡේද ප්‍රහාණය වෙලාම යනවා. සම්පූර්ණයෙන්ම නිසංස වෙලා යනවා. ඉතින් ආට ඒ ටිකත් හොඳට අවබෝධ කරගන්න එහෙමනම් අපි සිරිත් පරිදි බුද්ධානුමතයට අනුව ආන අප ආන සති භාවනාවෙහි යෙදෙමු මේක හරීම පහසු භාවනාවක් අවබෝධ කරගත්තොත් මේක කරන්න පුළුවන් ආස්වාසයට ප්‍රස්වාසයට හිත යොමු කරගන්නවා විතක්ක කියන්නේ ඒකයි හුස්මට හිත යොමු කරගන්නවා ඒ සඳහා එකපාරක් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා එතෙන් සිට ආස්වාසය ප්‍රස්වාසයේ ස්වභාව සිද්ධියක් බව මතක තියාගන්න. දිග ස්වභාවයක් නම් දැනෙන්නේ. දිග්ගායි දිග්ගායි දිග්ගායි දිග්ගායි අර දිග ස්වභාවයටම අනුගතව හිතනවා දිගයි කියලා. එතනින් රිද්මයක් ලැබෙන්නේ. ඒකට අනුගත වෙන්න ඕනේ. ඊළඟට කෙටි ස්වභාවයක් දැනුණොත් කෙටි කෙටි කෙටි කෙටි කෙටි ඒකටත් අනුගත වෙන්න ඕනේ. අනුගත වෙනවා කියන එක දන්නවනේ. ඒකට අනුව හිතන්න ඕනේ අපි. දිග ස්වභාවයක් නම් දිගයි දිගයි දිගයි දිගයි එහෙම හිතුවොත් ඒකට අනුමත වෙන්නේ අනුගත වෙන්නේ දිගයි දිගයි දිගයි එතකොට හිතට දුවන්න බෑනේ අරකට අනුගත වෙලා නැති වෙන්නේ නේද? හිතට දුවන්න බෑ. ඒක කෙටි වුණොත් කෙටි කරන්න යන්න එපා ඈ. දිගට දිගටම තියෙනවනම් ප්‍රශ්නයක් නෑ. ඕවට ඇඟිලි ගහන්න යන්න එපා. පාලනය කරන්න යන්න එපා. කෙටි වුණොත් කෙටි කෙටි කෙටි කෙටි කෙටි කෙටි කෙටි ආයෙත් දික්ුණොත් එහෙම දිගායි දිගායි කිසිම විදියකින් කෙටි කරන්න යන්නත් එපා, දික් කරන්න යන්නත් එපා, හුස්ම පාලනය කරන්නත් එපා. සමහර වෙලාවල් වලට පෙනහැල්ලට හුස්ම හදි වුණොත් එහෙම වොන්නොමත් හුස්ම පාරක් දෙන්න පුළුවන්. ඒකටම අනුගත කරලා හිතන්න පටන් ගන්න. හයියෙන් කියන්නේ විදිගට පිලක් වෙලාවට හුස්ම ඇදෙනවා. පෙනහැල්ලට හුස්ම හදි වුණොත් එහෙම. ඒව පාලනය කරන්න යන්න එපා. තේරුණා නේද? හා දැන් එහෙමනම් අපි විතක්ක වශයෙන් හුස්ම එක පාරක් ආස්වාස කරමු ප්‍රස්වාස කරමු එතෙන් සිට හුස්මටම හිත යොමු කරගෙන දිගයි නම් දිගයි දිගයි දිගයි දිගයි දිග ස්වභාවයෙන්ම දක් කෙටි වුණොත් කෙටි ස්වභාවය දක්වනවා දැන් හුස්ම සියුම් නොදැනියන ස්වභාවයක් දැනෙනවා සංසිඳිලා සං الْكَافِرُونَ 滋润你脸。 අත්තර විනිදෝ තවදුරටත් අපි කෙලෙස් යටපත් කර ගැනීම සඳහා ලෝකෙහි යථාර්ථය දකින්න ඕනේ. ලෝකේ කියන්නේ කුමක්ද? කායයි, හිතයි දෙක එකතු වුණ තැන. ජීවිත පැවැත්ම කියන්නේ තෝකයි. ජීවිත පැවැත්ම. මේ කය නිසා අපි විඳින දුක් අපි දැක්කා. ඉඳගෙන හිටියත් දුකයි හිටගෙන හිටියත් දුකයි කෑවත් දුකයි නොකෑවත් දුකයි ඇවිද්දත් දුකයි බුදියෑවත් දුකයි හැම ඉරියව්වක් ළඟදීම අපි දුක දැක්කා එතකොට හැම ඉරියව්වක්ම වෙනස් කරන්නේ මොකද එක ඉරියව්වක ඉන්න බෑ දුකයි ඒක නිසා වෙනස් කරනවා මේ ඉරියව් කියන જાතිය සැපනම් කවදාවත් ඉරියව් වෙනස් කරන්නේ නැහැ දැනුත් මට පේනවා එක එක්කෙනා ඇඹරෙනවා. එහාට ඇඹරෙනවා, මෙහාට ඇඹරෙනවා. එක විදියක ඉන්න කොයින්ද ගන්නවා. එක විදියක ඉන්න බෑ හාමුදුරුවනේ ඔබ වහන්සේ කොච්චර කිව්වත් අපිට නෙමෙයි ඔබ වහන්සේටත් බෑ එක විදියක ඉන්න. ඒක නිසා මොකද කරන්නේ? එහාට ඇඹරෙනවා, මෙහාට ඇඹරෙනවා, එහි බලනවා, මෙහි බලනවා, කකුල් දික් කරනවා, අකුලනවා. මේ කය නිසා අපි දුක් විඳින්නේ. කය නැත්තම් ඔය දුකක් නැහැ. කය නිසා වෙන දුක් අපි දැක්කා. ඊළඟට අපි බැලුවා මේ කය කියන්නේ මොකන්ද කියලා. මොකද ඒකක් නම් කමන්නේ කොච්චර දුක් වින්දත්. මේක නিত্য සුන්දර පරම මංගල සදාකාලික එකක් නම් කොච්චර දුක් වින්දත් කමන්නේ. අනේ බලපුවාම එහෙම ඒකුත් නැහැ. කය කියන්නේ රූපයක් පමණයි. මේ කය කියන රූපයට කිසිම ප්‍රාණියක්, ජීවයක්, ඇඟීමක්, දැනීමක් මොකෝවත්ම නැහැ. ඈ රූපස්කන්ධය පිළිබඳව අපි හොඳට පරීක්ෂා කරලා බැලුවා ධාතු මනසිකාරය තුළින්. ඉඳුරන්ට පොදුරවන්නේ රූපයයි. ඉඳුරන්ට පොදුරවන්නේ ධාතු හතරක සංකලනය. තනිකර ධාතුවක් ගොදුරු වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් මේ ඉඳුරන්ට ගොදුරු වෙන යම් තාක් දේවල් මේ ලෝකේ තියෙනවා නම් ඔක්කොම අයිති වෙන්නේ රූපවලට. ඈ ඈට ගොදුරු වෙනවා, කනට ගොදුරු වෙනවා, හමට ගොදුරු වෙනවා, දිවට ගොදුරු වෙනවා, ඔක්කොම රූපවලට යන්නේ. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටම්බ රූප, ධම්ම රූප. ඔය හැම එකම තියෙන්නේ මොනවද? ධාතු හතරක් එකතු වෙලා තියෙන්නේ. ධාතුවක් කියන්නේ ශක්තියක්, ශක්තියක් හටගන්නේ චලනය තුළින්. ඕනම දෙයකට ශක්තියක් හටගන්නේ චලනය තුළින්. චලනය කියන්නේ වෙනස් වෙන සුළු බව කියන එකයි. අනිත්‍යයි කියන්නේ ඒක තමයි. එහෙනම් මේ සියලුම රූප හටගෙන තියෙන්නේ අනිත්‍ය තුළින්, වේගයක් තුළින්. එහෙමනම් මේ රූප උනවා කරලවත් මගේ කියලා ගන්නත් බෑ, මම කියලා ගන්නත් බෑ. ඇති වෙනකොටම නැති වෙනවා කියන එකයි වේගය කියලා කියන්නේ. ඇති වෙනකොටම නැති වෙනවා නම් ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. මෙන්න ධාතු මනසකාරයෙන් අපි ලබාගත් දේ. එතකොට මේ කය කියන රූපයේ පිළිබඳව අපි අනන්‍යතාවය පරීක්ෂා කරන්න බැලුවා. මේ අනික් රූප දැන් මේ කන්නාඩිය රූපයක් මේ කෝප්පේ රූපයක් වතුර රූපයක් බොන්නත් පුළුවන් කිසියම් දුර්ගන්ධයක් නැහැ දුර්වර්ණයකුත් නැහැ පිරිසිදු වතුර මේ මිහිසෙත් රූපයක් මේ පුටුවත් රූපයක් එතකොට මේ රූප අතර කය කියලා රූපයක් තියෙනවා ආන්නේ කය කියන රූපයේ අනන්‍යතාවය තමයි අද අපි පරීක්ෂා කරන්න හදන්නේ අනික් රූප වලට වඩා මේ කය කියන රූපයේ තියෙන අනන්‍යතාවය වෙනස මොකක්ද අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. සමස්ත රූපස්කන්ධයාගේම ලක්ෂණය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. කය කියන රූපේ වෙනස අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. මෙන්න වෙනස. ඉතින් මෙන්න මේක අපි දකින්න ඕනේ ළඟට. ආ මේක දැක්කට පස්සේ කය කියන රූපේ ගත හැකි දෙයක් නෙමෙයි මොකද අනිත්‍යයි. මේක නිසා අපි දුක් විඳිනවා. මේක අසෝචි ගොඩක්. එහෙනම් ගත යුතු දෙයක්ුත් නෙමෙයි. කය කියන රූපේ ගත හැකි දෙයක්ුත් නෙමෙයි, ගත යුතු දෙයක්ුත් නෙමෙයි කියන මේ ටික අවබෝධ වෙනකොට කය පැත්තකට විසික් වෙලා යනවා. කය ප්‍රතික්ෂේප වෙනවා. තේරුණා නේද? ඒක අවබෝධයෙන්ම යන අවබෝධයෙන් නෙමෙයි. මේ ප්‍රතික්ෂේප වෙන්නේ කැමැත්තෙන්මයි අකමැත්තෙන් නෙමෙයි. කවුවක් කිව්ව නිසා නෙමෙයි. තමාම දැක්ක යථාර්ථය මොකද්ද කියලා. ආන් මේ යථාර්ථය දකින්නකොට කය පැත්තකට සික් වෙලා යයි. ප්‍රතික්ෂේප වෙලා යනවා. ඊළඟට ඉතුරු වෙන්නේ හිත කියන කෑල්ල. ඊළඟට හිත කියන එකත් මොකද්ද කොහොමද කියලා බලලා ඒකත් හොඳ නැත්නම් ඒකත් අතහැරලා දාලා නිකායෙන් ඉඳලා තියෙන්නේ. ආන් එතකොට තමයි ලෝකේ අපහැරිය වෙන්නේ. කයයි හිතයි දෙකේ යථාර්ථය දැකනකොටම අතහැරිලා යනවා. උන් ලෝකේම අතහැරෙනවා. ආන් එතෙන්න තමයි මේ පින්නතුන් මම මා විසින් එක් කියන්නේ. ඉතින් මේ කයෙහි යථාර්ථය දකින්න කය තුල තියෙනකම් බෑ මේවා. කයෙන් සෑලි ගලවලා ගන්න ඕනේ. මම ඉදත් මතක් කළේ. කටේ කෙල තියෙනවා නමුත් ගානක් නෑ කිල්ලලා දානවා. ඔය කෙල ටිකක් මේ පීරිසියකටවත් දාලා ගත්තොත් එහෙම කෝටියක් දුන්නත් ආයෙ ඔය ගිලින්නම් වෙන්නේ ඈ කටේ දත් තියෙනවා ඔහේ දිවෙන් පිරිමැද මැදා ඉන්නවා දතක් ගලවලා අතට දුන්නොත් එහෙම ආපෝ උත්තර මාත්‍යෝ ඔක ඈතට ගිහින් දාන්න කියයි ගන්ධස් ආරි බෑ ඈ අනික හැම එකක්ම මේ වගේ තමයි මේ නහය හොටු තියෙනවා හොටු වශයෙන් හුළඟ ඇතුළට යනවා කෝ ගන්නක්වත් නෑ නඳ ගහන්නේ නේද? ඔටු ගෑවිගෙන යන්නේ ඇතුළට. නමුත් ඒ හොටු ටිකක් එළියට දාන්න බලන්න. ඇඟිල්ල පටලවලා හරි කවන්නේ මෙන්න මේව පොඩ්ඩක් අල්ලලා ආයෙත් ණයට කිට්ටු කරන්න බලන්න. ගඳ කියන්නේ ආයෙ නෑ ඉස්ස පලාගෙන යන්න යනවා. හ්ම් පුදුම ගඳක් තියෙන්නේ. නමුත් මේ ඇතුලේ තියෙනවා. හුලනොත් ඒ හරහා යනවා. ඒ වුණාට ගඳ නෑ. මොකක්ද ඒකේ හේතුව? හේතුව ආත්ම දිට්ඨියෙන් වෙහිලා තියෙන්නේ. ආත්ම දිට්ඨිය කියන්නේ හොඳා හොඳා හොටුත් හොඳා කෙලත් හොඳා හැම එකක්ම හොඳා පිළිසිදුයි සුන්දරයි කාන්තයි ඈ කිය ගියා ඉතින් අපව මුලා කරලා තියෙන්නේ. මේ මුලාව නිසා අපි මේවට ඇදලා ඉන්නවා. ආන් ඒකයි. ඉතින් මේ මුලාව යන්නත් එක්කලා අපි දැන් මේ කය කෑලි වලට ගලවලා බලමු ඈ. මම කියන ප්‍රකාශනේ අහගෙන ඉන්න ඔය කට්ටිය ඇද්දික පියාගෙන ආගෙන ඉඳලා මම කියන විදිහටම ওই කට්ටියත් කරන්න ඕනේ. හැබැයි හිතින් කරන්නේ හිතින් කරන්නේ. මම කියන විදිහටම මේ ගැන හිතලා බලන්න. දැන් ඇස් දෙක පියාගෙන දැන් සියලු දෙනාම මා දෙස බලාගෙන ඉන්න. ඔය කට්ටියට මාව පේනවා ගෙදර ගියත් ආ මා දෙස බලාගෙන ඉන්න ඇස් දෙක පියාගෙන. පුළුවන් නේ. ඉතින් මා වෙත බලාගෙන ඉඳීමෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ කට්ටියට. ඈ එහෙමනම් ඇස් දෙක පියාගෙන තමන්ගේ කය දිස බලාගෙන ඉන්න. තමන්ගේ කය ඔය කට්ටිය දැකලා ඇති. ළඹයක් පමණ උසට මහතර තියෙන කය කණ්ණාඩියක් ළඟට ගිය වෙලාවක දැකලා ඇති. හොඳට බලාගෙන ඉන්න. දැන් මේ හැමත් එක්කලා ගලවන්න හදන්නේ අය ඇඳුම් ගැන කවර කතාවද ඔක්කොම ගලවලා දාන්න. ගලවලා දාලා බලාගෙන ඉන්න. දැන් ඔබ ඉස්සරහා ඔබේ කය හිටවලා තියෙනවා. දැන් බලාගෙන ඉන්න. දැන් සිතින් කය දිස බලාගෙන ඉන්නවා. සිතයි කයයි දෙක වෙන් වෙලා තියනවා හිස මුදුනේ සිට දෙපතුල තෙක් බලාගෙන යන්න දෙපතුලේ සිට හිස මුදුන තෙක් බලාගෙන යන්න දැන් ඔබට පේනවා හිස මුදුනෙහි කෙස් වැටියක් තියනවා මේ කෙස් වැටිය මිට මොලෝල ඇද්දලා ගන්න මේවා හිතින් කරන්නේ දැන් බලන්න අතට ගැලවිලා ඇවිදින් තියෙන කෙස් වැටිය දෙස බලන්න ලස්සනද පිරිසිදුද සුවද හමනවද හොඳට බලන්න නෑ නේද? ඉස්සොරිත් එක්කලා ගැලවිලා විදින් තියෙන්නේ. වටිනාකමක් තියනවද? නෑ නේද? එහෙනම් මේ කෙස් ටික ඉස්සරහින් විසික් කරන්න බිමට දාන්න. දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා. කිස්න් කිස්න් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි කිස්න් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍ය අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවයක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් මගේ කියලා ගන්නත් බැහැ මම කියලා ගන්නත් බෑ ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ එහෙමනම් මේ කෙස් පැටිය ඔහොමම තියද්දී ආයතරයක් බලන්න කය දෙස දැන් ඔබට පේනවා ඇඟ හැම තැනම ලොම් තියනවා මේ ලොම් ටික ලේ ටිකක් අරගෙන පිරංගාල පිරංගාල අතට ගන්න දැන් බලන්න අතේ ගොඩ ගහගෙන තියෙන ලොම් දෙස බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් ලොම් ටික විසි කරලා දාන්න අර පිස් ගොඩ වලින්ම දාන්න. දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා. කේස් ලොම් ලොම් දැකගත් රූපයක් පමණයි මොනවද මස් කෑලිත් එක්කලා ගැලවිලා වෙදින් තියෙන්නේ ආයේ කටේ දාගන්න පුළුවන්ද බෑ නේද එහෙමනම් මේ දත් ටික විසික් කරලා දාන්න අර නියපොතු කොට වලින්ම තවන්න දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා ආය සැරයක් කිස් ලොම් නියපොතු ඩක් ඩක් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි ඩක් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍ය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නෑ ජීවයක් නෑ හැඟීමක් නෑ දැනීමක් නෑ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනවා නම් මගේ කියලා ගන්නත් බැහැ මම කියලා ගන්නත් බැහැ ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. එහෙමනම් රත් ටිකක් හොම්මම දාලා ආයසරයක් බලන්න කය දෙස දැන් ඔබට පේනවා කෙස් ලොම් නියපොතු දත් නැති කයක් පේනවා දැන් බ්ලේඩ් එකක් අරගෙන ඉස මුදුනේ ඉරක් අඳින්න. ඉරක් ඇඳලා දැන් හැම දෙපැත්තට අදින්න ගැලවිලා යන්න. මේවා හිතින් කරන්නේ දැන් හැම ගැලවිගෙන එනවා. මූණ දිහෙන් ගැලවිගෙන එනවා. බෙල්ල දිහෙන් ගැලවිගෙන එනවා උරහිස්සෙන් ගැලවිගෙන එනවා කෝට් එකක් ගලවන්න වගේ ගලවන්න ගලවන්න දැන් පපුව දිහෙන් ගැලවිගෙන එනවා බඩ දිහෙන් ගැලවිගෙන එනවා උකුල දිහෙන් ගැලවිගෙන එනවා කලිසමක් ගලවන්න වගේ ගලෝලා ගලෝලා අතට ගන්න. දැන් අතේ තියෙන හැම පොඩ්ඩක් දිග ඇරලා බලන්න. පැත්තක ලේත් ගෑවිලා තියෙනවා. මෙච්චර කාලයක් මේ කුණු ගොඩ වහගෙන හිටියාම ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් මේ හැමත් විසික් කරලා දාන්න ඉස්සරහින් කේසුන් ලොම් නිය දත් ගොඩ උඩින්ම හැමත් දාන්න දැන් බලන්න බිම වැටිලා තියෙන හැම දෙස බලන්න හැම අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි හම අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසියම් ප්‍රාණියක් ජීවයක් හැඟීමක් දැනීමක් නැහැ ඇති වෙනකොටම නැති වෙනවා නම් මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ එහෙනම් හැමත් විසි කරන්න විසි කරලා දැන් ඊළඟට බලන්න නැවත කය දෙස දැන් ඔබට පේනවා ලේ වැස්සෙමින් තියෙන නහරවැල් තනින් තනින් එල්ලිලා තියෙන රතු පාට මස් ගොඩක් සහිත කයක් පේනවා හොඳට බලාගෙන ඉන්න. ලේ වැස්සෙමින් තියනවා. නහර වැල් එල්ලෙමින් තියනවා. හොඳට බලාගෙන ඉන්න. දැන් ඔය එල්ලි එල්ලි තියෙන නහර වැල් ටික ගලෝලා ගන්න. ගලෝල අරගෙන අතේ පටලවා ගන්න. නහරවැල් ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද බිම දුවලා තියෙන වැල් කෑල්ලක් තරම්වත් වටින්නේ නෑ නේද එහෙමනම් විසික් කරලා දාන්න අර කේසු ලොම් නිය දත් ගොඩ උඩටම විහි කරලා දාන්න. දැන් බලන්න බිම තියෙන්නේ මොනවද කියලා. කේස් ලොම් නිය පොතු දත් හම නහර නහර අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි නහර අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසියම් ප්‍රාණියක් නැහැ ජීවයක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනවා නම් මගේ කියලා ගන්නත් බැහැ මම කියලා ගන්නත් බැහැ ඇලෙන්නත් බැහැ ගැටෙන්නත් බැහැ එහෙමනම් ආහාර වැල් ටික ඔහොම්මම තියලා ආයතරයන් බලන්න කය දෙස දැන් ඔබට පේනවා මස් ගොඩක් සහිත කයක් පේනවා ලේ වැස්සෙමින් තියෙනවා හොඳට බලාගෙන ඉන්න දැන් මේ මස් ටික ටිකෙන් ටික ගලෝල අතට ගන්න අතට ගන්න අතට අරන් බලන්න මස් ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් මේ මස් ටික ගලෝල ගලෝල ගලෝල ඉස්සරහින් ගොඩ ගහන්න. කේස් ලොම් නිය දත් හං නහර ගොඩ උඩින්ම මස් ටිකත් ගොඩ ගහන්න. දැන් ඔබ ඉස්සරහා මස් ගොඩක් තියෙනවා. තව මොනවද තියෙන්නේ බේර බලන්න බිම වැටිලා කෙස් ලොම් නියපොතු දත් හම නහර මස් මස් අසාරයි අසුභයි පිළිකොලයි දුර්වර්ණයි දුර්ගන්ධයි මස් අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නෑ ජීවයක් නෑ හැඟීමක් නෑ දැනීමක් නෑ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වේවි නම් මස් මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ ඇලෙන්නත් බෑ මේ මස් ගොඩට ගැටෙන්නත් බෑ එහෙමනම් ඔය මස් ගොඩ ඔහොමම තියද්දී ආයතරයන් බලන්න ඔයගොල්ල මේ ගොඩ ගහගෙන තියෙන්නේ මොනවද කියලා කේස් ලොම් නියපොතු දත් හම නහර මස් හොඳට බලාගෙන ඉන්න අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවයක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව නම් මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ දැන් ඔය කුණු ගොඩ කෙස් ලොම් නිය දත් හම නහර මස් ටික දවස් දෙකක් තුනක් කොහොම තිබුණොත් එහෙම මොකද වෙන්නේ කියලා හිතලා බලන්න කුණු වෙනවා කුණු වෙන කුණු වෙලා කුණු වෙලා ඉහඳ පණුව හැදෙනවා නිලමැස් වේවිලා ඕජාව උරා බොන්න පටන් ගන්නවා ඕජාව වේසිලා පොළවට උරා බොනවා අන්තිමට කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා ගිහිල්ලා පොළවටම පස් වෙලා යයි මෙන්න පයිහි යථාර්ථය කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ කයනම් පිළිකුල් සාගතයි දුගඳ හමන සුළුයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි ධාතු හතරක සංකලනයක් පමණයි හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව මේ කය මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ හැලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ දැන් ආයතරයක් බලන්න කය තිබුණ තැනට මොකද වෙලා තියෙන්නේ කියලා දැන් ඇට කටු ටික හැම තැනම විසිරීලා ගිහින් තියෙනවා හිස් කබලත් පැත්තකට විසවිලා ගින් තියනවා දැන් මේ හිස් කබල අතට ගන්න අතට අරගෙන හීනතරේ පලන්න දැන් මොනවද තියෙන්නේ කියලා බලන්න හිස් ලොඳ කුරුම් බලොඳ වගේ සුදු පාටට තියෙනවා දැන් මේ හිස් කබල මස්කොඩ උඩින් විසික් කරලා දාලා හිස් ලොඳ ටික අතට ගන්න හිස් ලොඳ ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙමනම් විසික් කරලා දාන්න අර මස් ගොඩ උඩටම දැන් බලන්න මස් ගොඩ උඩ තියෙන හිස් ලොඳ දිහා බලන්න හිස් ලොඳ අපාරයි අසෝභායි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි හිස් නොඳ අසාරයි අසෝභායි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි දැන් ආයතරයක් බලන්න ඇට කටුගොඩ දිහා බලන්න දැන් මේ ඇට කටු ටික එකින් එක අතට ගන්න උකොල් ඇටේ කලවා ඇටේ කෙන්ඩා ඇටේ ඉල ඇට පීලිය තියෙන ඇට කෑලි ටික මේ හැම දෙයක්ම ගලෝලා අතට ගන්න හැම ඇට කෑල්ලක්ම අතටාරම් බලන්න ඇටකටු ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් කියනවද කීයකට හරි විකුණ ගන්න පුළුවන්ද ලිපේ දාන්න පුළුවන්ද බෑ නේද එහෙමනම් කිසිම ප්‍රයෝජනයක් නැති මේ ඇටකටු ටික අරගෙන අර මස් බොඩ උඩින්ම කොට ගහන්න. දැන් මස් ගොඩ උඩ තියෙන ඇට කෑලි ටික දිහා බලාගෙන ඉන්න. ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද නෑ නේද? ඇට කටෝ අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි ඇටකටු අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසියම් ප්‍රාණියක් ජීවයක් හැඟීමක් දැනීමක් මොකෝවත්ම නැහැ එහෙමනම් ඔය ඇටකටු ටිකත් උතරම දාලා ආයතරයක් බලන්න මේ කය ගලවපු තැන මොනවද වැටිලා තියෙන්නේ කියලා දැන් ඔබට පේනවා හෘදේ වස්තුව පෙනහැඩි දෙක පිත්තාසය ආමාශය වකුගඩු මුත්‍රාශය මේවා දෙස හොඳට බලාගෙන ඉන්න දැන් ඉස්සරලාම ගන්න හදේ වස්තුව අතට ගන්න බලන්න ලස්සනද පිරිසිදුද වටිනාකමක් තියනවද කෙනෙක් කියන්න පුළුවන් මොකද වටින්නේ නැත්තේ ලක්ෂ ගණනක් වටිනවා කියලා ඒ තවත් ඕවගේම කුණු ගොඩකට හයි කරන්න විතරක් නේද ඒ වටින්නේ ඇතුලේ මොනවද පිරීලා තියෙන්නේ කියලා දැන් හිමින් සැරේ පල්ලා බලන්න ලේ පිරීලා තියෙනවා ගබඩා කරලා පිරිසිදු ලේ තියෙනවා අපිරිසිදු ලේ තියෙනවා කොයි ලේ වුණත් පිළිකුල් සහගතයි දැන් මේ ලේ ටික බාල්දියක් අරගෙන ඒ බාල්දියට දාන්න හෘදේ වස්තු වාර මස් ගොඩ උඩින්ම විසික් කරලා දාන්න දැන් බලන්න ඊළඟට පිත්තාසය අතට ආරම් බලන්න මේ පිත්තාසයේ හිමීන් සැරේ පල්ල බලන්න මොනවද තියෙන්නේ කියලා පිත් වතුර මේ පිත් වතුර ටිකක් බලන්න ලස්සනද පිරිසිදුද වටිනාකමක් තියනවද නෑ නේද? එහෙමනම් මේ පිත් වතුර ටිකත් අර බාල්දියටම දාන්න. පිත්තාසිය විසික් කරලා දාන්න අර මස් ගොඩ උඩට. ආයේ බලන්න හුලගන්න තියෙන්නේ මොනවද කියලා. දැන් ඔබට පේනවා ආමාශයේ තියෙනවා පැත්තක ඒ ආමාශයේ ගලෝලා අතට ගන්න බලන්න හීන සැරේ පළල බලන්න මොනවද තියෙන්නේ කියලා භාගයට දිර වූ ආහාර ඒ කියන්නේ වමනය මේ වමනේ ටික උන් අතට ගන්න ආමාශයේ විසික් කරන්න මස් ගොඩ උඩටම වමනේ ටික අතට ගන්න දැන් බලන්න වමනය ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් මේ වමන ටිකත් විසික් කරලා දාන්න අර මස්ගඩ උඩින්ම දැන් බලන්න තව මොනවද අහුලා ගන්න තියෙන්නේ කියලා දැන් ඔබට පේනවා වකුගඩු දෙකයි මුත්‍රාපයයි තියෙනවා මේ දෙකම ගලවලා අපට ගන්න අරගෙන හිමින් සැරේ වකුගඩුව පලන් මුත්‍රාසේ පලන්න හිමින් සැරේ පලන බලන්න මොනවද තියෙන්නේ කියලා මෝත්‍රා පිළිලා තියෙනවා මේ මෝත්‍රා ටිකක් අර බාල්දියටම දාන්න මුත්‍රාසයයි වකුගඩුවයි විසිකල්ලා දාන්න අර මස්ගොඩ උඩට දැන් බලන්න තව මොනවද තියෙන්නේ කියලා අඩි 20ක් විතර දිගට කුඩා බඩවැල තියෙනවා ඒ කුඩා බඩවැල අකුඩල අතට ගන්න අතේ උතා ගන්න බලන්න කුඩා බඩවැල ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් ඒකත් අර ඇටකටු ගොඩ උඩින්ම විසික් කරන්න. දැන් බලන්න තව මොනවද අපිට තියෙන්නේ අහුල ගන්න. මහ බඩවැල තියෙනවා රැලි රැලි සහිත මහ බඩවැල. ඒක අතට ගන්න. අරගෙන මහ බඩවැලේ කිරෝල හීන් සැරේ පලන්න. බලන්න මොනවද තියෙන්නේ කියලා. අසූචි පිරීලා තියෙනවා. මල පිරීලා තියෙනවා මල පහ කරන්න ඉස්සරලා මේකේ පිරීලා තියෙන්නේ මේ අසෝචි ටිකක් අතට ගන්න බලන්න අසෝචි ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද නෑ නේද එහෙනම් මේ අසෝචි ටිකක් විසික් කරලා දාන්න අර ඇටකට ගොඩ උඩටම මහා බඩ වෙලත් විසික් කරලා දාන්න. දැන් බලන්න තවත් මොකවත් අහුලා ගන්න දේවල් තියනවාද කියලා. ඔතන කෙල වැටිලා ඇති, හොටු වැටිලා ඇති, සෙම වැටිලා ඇති. මේ ඔක්කොම ටික අරගෙන අර බාල්දියටම දාන්න. දැන් බාල්දිය මොනවද තියෙන්නේ කියලා බලන්න. ලේ, පිට වතුර, මුත්‍රා, සෙම සොටු කෙල සැරව මේ ඔක්කොම කෝටුවක් අරගෙන කෝටුවක් අරගෙන කලවම් කරන්න කලවම් කරන්න කලවම් කරන්න කලවම් කරලා පොඩ්ඩක් ඉඹලා බලන්න දුර්ගන්ධයි නේද ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද නෑ නේද එහෙනම් මේ බාල්දිය පිටින්ම අරන් ගිහිල්ලා අර ඇට කටු ගොඩෙන් හලන්න හලලා බලාගෙන ඉන්න ඇට කටු වල ගෑවි ගෑවි මස් වල ගෑවි ගෑවි පල්ලෙහාට වැස්සෙනවා හිස් කබලෙ ටිකක් තැම්පත් වෙලා තියෙනවා හොඳට බලාගෙන ඉන්න මෙන්න කයෙහි යථාර්ථය දැන් පොල්ලක් අරගෙන මේ ටික හොඳට කලවම් කරන්න කලවම් කරන්න කලවම් කරන්න කේස් ලොම් නිය දත් හම් නහර මස් ඇටපටු කුඩා බඩවැල මහ බඩවැල වමනය ලී මුත්‍රා කෙල සොට්ටු සෙම මේ ඔක්කොම එකට කලවම් කරන්න කලවම් කරන්න දැන් ඔබට පේනවා කුඩා බඩවැල ඇට කෑලි වල දැවිඩ දැවිඩ එල්ලි එල්ලි තියෙනවා හොඳට කලවම් කරන්න කලවම් කරලා බලන්න ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියෙනවද නෑ නේද අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවියක් නැහැ දීමක් නැහැ දැනීමක් නැහැ හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොටම නැති වෙනවා නම් මේ කාය කියන අසූචි ගොඩ මගේ කියලා ගන්නත් බැහැ මම කියලා ගන්නත් බැහැ ඇලෙන්නත් බැහැ ගැටෙන්නත් බෑ. දැන් ඉතින් අපි කයෙහි යථාර්ථය ඉතාම හොඳින් දැනගත්තා. ආය කාටවත් විරුද්ධ වෙන්න බැරි ආකාරයට පැහැදිලි කරගත්තා. දැන් හොඳට මේ ගැන හිතන්න පටන් ගන්න. මේ পায় ගලවන්න ඉස්සරත් කොහොමද තිබුණේ? නව දොරකින් අසෝචි වෑස්සිනව නේද? මොනවද මේ නව දොර? කන් දෙක, ඇස් දෙක, නාස් පොඩු දෙක, කට, මල මූත්‍ර පිට වෙන දොරටු දෙක. මේ නව දොරෙන් හැම මොහොතකම කෙඩ සොට්ටු, සෙම සොට්ටු තහදීමේ ලේ මුත්‍රා මල ආදී දේවල් පිට වෙනව නේද මේ නවදොරට අමතරව තවත් දොරවල් ලක්ෂ ගණනකින් මොනවද පිට වෙන්නේ දහඩිය වැක්කිරෙනව නේද එහෙනම් මේ කයට අපි කොච්චර ලස්සන කරලා දැම්මත් කෑම වර්ග සුවඳවත් කරලා දැම්මත් අලංකාර කරලා දැම්මත් හැඩ වැඩ කරලා දැම්මත් කටට දානකොට මොකද වෙන්නේ? කෙල සමග මිශ්‍ර වෙනවා. මිශ්‍ර වෙලා බඩවැල දිගේ ගමන් කරලා චතුර සමග මිශ්‍ර වෙලා ආමාශයට ගිහිල්ලා අසූචි බවටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මෝත්‍රා බවටපත් වෙලා වැක්කිරෙනවා අසූචි පැත්තකින් වැක්කිරෙනවා නාහින් හොටු වැක්කිරෙනවා ඇහෙන් කබ කඳුළු වැක්කිරෙනවා එහෙමනම් හිල් වෙච්ච මුට්ටියකට කුණු වෙච්ච මස් ටිකක් දාපුවාම ඕජාව වැක්කිරෙන්නේ යම්සේද ඒ වගේ හැම මොහොතකම මේ නවදොරටත් අමතරව දොරවල් දාස් ගණනකින් ඕජාව වැක්කිරෙනවා මේක අසූචි නිෂ්පාදනය කරන ආකාරයක් කියලා කිව්වොත් ඒකේ කිසිම වැරද්දක් නැහැ කොච්චර හැඩ වැඩ කරලා දැම්මත් ලස්සන කරලා දැම්මත් සුවඳ කරලා දැම්මත් ගන්නකොට මොකද වෙන්නේ කටට ගන්නකොටම ආසූචි බවටපත් වෙනව නේද මෙන්න කයිහි යථාර්ථය කාටවත් මේකට විරුද්ධව නැගී හිටින්න බෑ දැන් එහෙමනම් මේ කය මේ කුණු කොට දිහා හොඳට ආයතනයක් බලන්න මේ ටික ඔහොම ගොඩ ගහලා තිබ්බොත් දවස් දෙකක් තුනක් යනකොට මොකද වෙන්නේ කියලා හිතන්න කුණු වෙනවා කුණු වෙනවා කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා පණුව ගහනවා පණුව සිරි සිරි ගාලා දඟලන්න පටන් ගනි නිලමැස්සෙ විදිහින් ඕජාව උරාබනවා ඕජාව වැස්සීලා වැස්සීලා පොළවටම සිඳිලා යයි ඇට කටු ටික නියපොතු ටික දත් ටික කෙස් ටික ඉතුරු වෙයි ඒකත් දිරලා දිරලා දිරලා දිරලා කුඩු වෙලා කුඩු වෙලා පොළවටම පස් වෙලා යයි මෙන්න කයිහි යථාර්ථය කාටවත් මේකට විරුද්ධව නැගී හිටින්න බෑ මේ යථාර්ථය දකින්න ඉස්සර ඔබ මේ කයට ආසා කළා ඇලුනා ගැටුණා අනුන්ගේ කයටත් ඔබ ආසා කළා අනුන්ගේ කයටත් ඇලුනා අනුන්ගේ කය දිහා බලාගෙන ඉන්න සමහර අවස්ථාවල දැන් මේ කයෙහි යථාර්ථය දකින්නවා ඔබ තමන්ගේ කය වගේමයි අනුන්ගේ කයත් කිසිම වෙනසක් නැහැ විශාල පිරිසක් ඉන්න තැනක බෝම්බයක් ගැහුවොත් එහෙම මේ ඔක්කොම එකට එකතු වෙනවා ජීවත් වෙලා ඉන්න බැරි කාලේ එකතු වෙන්න බැරි වුණත් බොකු බඩවැල් ටික ඔක්කොම එකතු වෙලා ඉතින් මස් ටික එකතු වෙලා ලේ ටික එකතු වෙලා මේ හවලාගේ මස් අහවලාගේ මස් මේ අර කාන්තාවගේ වමනේ ටික මේ අර ලස්සන පුරුෂයාගේ ලේ ටික මේ අර මෙතියමති ගොල්ලන්ගේ අසූචි ටික මේ අර බල්ලන්ගේ කපුටන්ගේ බඩවැල් ටික කියලා වෙන් කරන්න බැරි තරමට බෝම්බයක් ගහලා එකට මැරිලා ගියොත් එහෙම ඔක්කොම එකට එකතු වෙනවා තනි කරම අසූචි ගොඩක් බවට පත් වෙනවා මෙන්න කයෙහි යථාර්ථය කාටවත් මේකට විරුද්ධව කතා කරන්න පුළුවන් කමක් නැහැ කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ මෙන්න මේ ටික අවබෝධ වෙනකොටම මේ කයට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ මේක රූපයක් පමණයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය නම් ගත හැකි දෙයක් නෙමෙයි. මේක තනිකරම අසුචි ගොඩක්. මේ නිසා අපි හරියට දුක් විඳා ඔබ ඒක දැක්කා. එහෙනම් මේක දුකක් මේකයි කියන්නේ. එහෙමනම් ගත යුතු දෙයක් නෙමෙයි. අනිත්‍ය නම් ගත හැකි දෙයක් නෙමෙයි. මේකේ කිසිම වටිනාකමක් නැහැ. හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. එහෙමනම් මගේ කියලා ගන්නත් බෑ. මම කියලා ගන්නත් බෑ. අසාරයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි මෙන්න කයෙහි යථාර්ථය දැන් ඔබට කය පිළිබඳව රාගය අඩු වීගෙන යනවා ද්වේෂය අඩු වීගෙන යනවා කාමච්ඡන්ද ව්‍යාපාද අඩු වීගෙන යනවා ඒ තුලින් ඔබට විශාල සැනසීමක් දැනෙන්න පුළුවන්. එහෙමනම් අදිෂ්ඨාන කරගන්න මම නැවත නැවතත් මෙම කයෙහි යථාර්ථය දකින්වා ඒ තුලින් 多。 ඉරණෙත්තෝ ඉත්වා